ඇසුරෙදීම අල්ල ගන්න පුළුවන් ගැට අරමුණේ බාධාවකින් තොරව පවත්වා ගැනීම ආදී තැන් වලට යනකොට ඒ වීර්ය තද්ද බල උපේක්ෂාවකට බර වෙලයි වැඩ කරන්නේ ප්‍රයෝග කිරීමක් නැහැ පුළුවන් තරම් මේ ඇතිවෙච්ච සමතය ඇතිවෙච්ච විවේකයේ බොහෝ වේලා පවත්වා ගැනීම සඳහා වීර්යයට ඥානය මුසුනාම එවැනි තත්ත්වයකදී වීර්යයේ ඇති වෙන උපේක්ෂාවට වීර්ය උපේක්ෂා කියලා කියනවා ඒක තමයි තමයි අවශ්‍ය නම් ධානයකට යන්න එහෙම නැත්නම් ඒ ගත්ත විපස්සනා ඥාන දිනු කරගෙන දිනු කරගෙන යන්න පුළුවන් වෙන්නේ. අන්න මේ යනකොට යනකොට තමයි තවත් ඉස්සරහදී තමයි ඔය බොද්ධංග වලට අවශ්‍ය කරන උපේක්ෂාව වගේ ලැබෙන්නේ. අන්න මේ බොද්ධංග වලට ලැබෙන උපේක්ෂාව ගැන ගෙනින්නේ මම මේ වීර්ය දිගේ එහෙම නැත්නම් මේ වේදනාව දිගේ කතා කරගෙන ආවේ. අන්න මේ தත්තට එනකොට යෝගාවචරයට යම් කිසි ඉදිරිපත් වෙච්ච දෙයක් භාවිත කිරීමේ හැකියාව නැත්නම් ආශේවනේ ඇසුරු කිරීමේ හැකියාව අර පුංචි ළමා කාලයට වැඩිය එහෙම නැත්නම් කෝඩු කාලයකට වැඩිය කෝල කාලයකට වැඩිය ඉදිරිපත් වෙන දිහා බොහොම විවේකීව බලා හිටීමේ ශක්තියක් ලැබෙනවා. ඊට පස්සේ මේ බලාන ඉඳලා මේක නීවරණ ධර්මයක අහල යුත්තක් මේක බොජ්ජංග ධර්මයක වැඩි යුත්තක් කියලා භාවිත කළ යුත්ත වඩා දියුණු කළ යුත්ත මේකයි හල යුත්ත මේකයි කියලා ඇසුරෙදීම අල්ල ගන්න පුළුවන් ගතියක් තියෙනවා ඊට පස්සේ මේ පුද්ගලයා හල යුත් දේවල් හැලීමටත් වැඩි යුත් දේවල් වැඩි වීමටත් භාවිතාව පටන් ගන්නවා ඒ භාවිතාව පටන් අර ගන්නකොට ඒක යන්නේම ප්‍රයෝජනේ සලකලා මේ මේ දේවල් කිව්වා ප්‍රයෝජනයි මේ මේ කිව්ව ප්‍රයෝජන නැහැ කියලා. තව ඉස්සරහට යනකොට මේ බහුලීගත කිරීම කියලා එකක් තියෙනවා. ඒ යන්න නැවත නැවත වශී කිරීම. ප්‍රසිද්ධ කරනවායි කියලා කියනවා. අන්න එතින්ද තමයි මේ යෝගාවචර ජීවිතයේ හොඳතෝම යෝගී වෙනවායි කියලා කියන්නේ. ඒක යෙදෙනවායි කියලා කියන්නේ. අන්න යෙදීමට පුගාවක් අවශ්‍ය කරලා තියෙන්නේ මෙන්න මේ බොජ්ජංග අවස්ථාවේදී තියෙන උපේක්ෂාව. එතින්දී තමයි යෝග වෙන්නේ මුචියටමත් නෙවෙයි, ජනප්‍රිය නිසාමත් නෙවෙයි. එහෙම නැත්නම් තමයි දන්නම දෙයකටත් නෙවෙයි. ඔතේ දැනුමත් එතෙන්ද අවශ්‍ය කර. තර්ක දැනුමත් අවශ්‍ය කරනවා. ප්‍රත්‍යක්ෂ දැනුමත් අවශ්‍ය කරගෙන ඒ ගත්ත වැඩ ටික දිගටම කරගෙන යෑමේ වැඩපිළිවෙලට මේ බොද්ධංග ධර්ම වල ලොකු යදොමක් අවශ්‍ය වෙනවා. ඉතින් මෙන්න මේක තමයි අද මම ගත්තේ. මගේ ජීවිතයේදී අවුරුදු 7-8ක් විතර වගේ මේ භාවනා කරන පිළිසිරියට අසුරු කරලා ওই මජ්ක්‍ධිම නිකාය වගේ පොත්වලක් තියෙනවා පාලි දන්නවට නෙමෙයි නිකන් කතා රසයට කියෝලා. ඒ වගේම Taman තුල තියෙන නිවර්ණ අනිවාර්යයෙන්ම ඒක පිළිබඳ ලැජ්ජාවක් මට කොහොමඩක්වත් තිබුණේ නැහැ. නිවන තියෙන බව දන්න බොජ්ජංග නැති බවක් දන්නවා. ඒක කරන්ට ඕනෑ කියලා හිතාගත්ත පස්සේ මට තේරෙනවා දවස පුරා කරන සෑම කන කෑමකින්ම නාන නෑමකින්ම කරන වැඩකින්ම වෙන්නේ මේ වැඩ පිළිවෙල අවුල් කරනවා. ඉතින් මට ඕනේ පාරෙන් යන්නේ. එන්නත් මේ ඕනකම නම් තියෙන. ඕනකම තියෙනවා කියලා කියන්නේ මේක හොඳ පැත්තට දාගන්න ඕනකම තියෙනවා. කොහොමද අපි මෙවැනි සත්‍යයක් හදදී අපේ ජීවන රටාව සකස් කරගන්න, මේ රුචි අරුචිකම් සකස් කරගන්න කියලා මේක මේ විදිහට මම පිළිසිදුත් ප්‍රශ්න අහන්න පුළුවන් කමක් මට තිබුණේ. භාවනාකාරයක හම්බෙච්චාම මට තිබුණ ඔච්චරයි දැනගන්න. මොනවද අපි මේ දැනට වඩාගෙන තියෙන දැනට දිනු කරන හඳුනාගෙන තියෙන මේ හොඳ Java හොඳ වේග ටික දිනු පාණු කරගන්න කල යුත්තේ. ඉතින් මේක සඳහා පැවිදි වෙනවා කියන එක ඒ කාලේ මගේ උත්තර ගොඩේ තිබුණ එකක් නෙවෙයි. ඒ නිසා ගියත් ගොඩ කම්බෙච්චන් නම් ආන ඔයත් කොහොමද මේ අද ඉන්න මේ තත්ත්වයට එන්නේ මොකද්ද කරන්න ඕන කියලා ඒක හරිම අමාරුයි උත්තර බෑ. මේ ਸਰවචනාන්තික ඔය සමහර පැති වලින් බannොට පේනවා මේ සාතච්ඡකාරී සප්පායකාරී කියලා ඒ තමන් වැඩ කරගෙන යනකොට සප්පායකාරී ඒ Tamanට අවශ්‍ය කරන ගුණධර්ම වැඩි වීමට දියුණු පැත්තට ඒ සැප ඉරියව්, ආහාර, ජීවන රටාව, කල්යාණ මිත්‍රෝ, බණ ආදී දේවල් සපයලා දීම අපි වෙන් තර්කයේ තර්ක ඥාණයෙන් කළ යුතුයි. ඒක අපිට ජීවිතයේ ඕන පැත්තකට යන්න පුළුවන් දේවල් උදේ ඉඳලා හැන්ද වෙනකන් හම්බ වෙනවා. නමුත් අපි වැඩියෙන් තන වඩා දිය යුත්තේ අන්නර සද්ධාදී ඉන්ද්‍රිය වැඩෙන, බොජ්ජංගාදී ධර්ම වැඩෙන දේවල්, සප දේවල් සපයලා දෙන්න. ඊගාවට සහතච්චකාරී කියන එක. සතතයෙන් ඒක කරනවායි කියන එක. හැමදාම මම මේ වෙලාවට මේ මේ වැඩේ කරන. නැත්නම් මේ වැඩේ නොකර ඉන්නවා. ආදි වශයෙන් මේ දිනචරියාව සකස් කිරීම ආනත්ව වැදගත් සංදිස්ථානයක් වෙනවා මෙන්න මේ ලාවට ඇති වෙගෙන එන උපේක්ෂාව නැවත නැවත තනා බඩාගෙන හොඳ බොජ්ජංග මට්ටමේ උපේක්ෂාවක් ඇතිකරන නිත්‍ය අභ්‍යාසය සතතාභ්‍යාසය කියලා කියන නිති කාල ශ්‍රණක් හදාගන්න. ඒ සුමානයකට සැරයක් මම මේ වැඩේ අනිවාර්යයෙන්ම කරනවා. දවසකට මෙන්න මෙච්චර වෙලාවක් කරන නැත්නම් මාසිකට සැරයක් මෙහෙම කරනවා කියලා අන්න නිත්‍ය කාල ශ්‍රණක් හදා ගැනීමෙන් තමයි අපි මේ ජීවිතයට පිටකොන්දක් ජීවිතයට තේමාවක් ඇති කරන්නේ. ඒක තමයි උගාක්ම දුෂ්කර විශේෂයෙන්ම මේ ගිහි ඇත්තන්ගේ ගිහි කාලසටහනත් එක්ක එක්ක. ඒකට කිසි කෙනෙක්ගේ අපිට සහයෝගයක් ලැබෙන්නේ නැහැ. අපේ රුචි අරුචිකම් හොදා දෙන්නේ නැහැ. ඒ වගේම මේ තියෙන මොනම ප්‍රතිපත්තියවත් ඉඩ දෙන්නේ. අන්න ඒක හැදෙන තෙක් ඔය උපේක්ෂා ධර්ම තාම නඩේ හිටෝපි ඉන්නක් වගේ නැත්නම් රන්දරේ පොල්ලිටේ වගේ දවල්ට ගිහිල්ලා හිටවන රැයට ගෙදර ගෙනත් තියෙනවා. ආයෙ පහුවෙන්ද උදේ ගිහිල්ලා හිටවන ආයෙ රැයට ගෙනත් තියෙනවා. මොකද රැයට හොරු ගෙනිච්චොත් එහෙම පොල් ගහ නැති වෙන්නේ නැහැ. ඒ කවදාකවත් මුල් බහින්නේ නැහැ. ඉතින් මේ ගිහි වැඩ පිළිවෙලක් දිහා බලනකොට අන්න එහෙම එකක් තමයි සිද්ධ වෙන්නේ. ලේනා වලිගේ මූද හිටින්න හදනවා වගේ දවසේ පැය 23ක අනෙකුත් හමාරක් අනනවා. කියලා පැය භාගයක් ඒව සංසිඳවන්න හදනවා. ඒව සංසුන් කරන්න හදනවා. තීන් අර විශේෂ කර වැඩකට තමයි යන්නේ. ඉතින් මේක නමුත් ඒ දැනගන්නේ නිත්‍ය අභ්‍යාසයේ ඉදිච්ච කෙනා. සතතාභ්‍යාසයේ ඉච්ච කෙනා. ඊගාවට සක්කච්ඡකාරී හොඳි කරන දේ ආදර ගෞරවයෙන් නැමේ හිත කිරීම. අන්න මේ ටික කරනකොට තමයි මේ බොජ්ජංග ධර්ම වල තියෙන උපේක්ෂාව ටික ටික ටික ටික වැඩෙන්නේ. ඉතින් මේක සාමාන්‍ය ලෝක විවහාරයෙන් කියන්නේ විවේක බුද්ධිය කියලා. විවේකයෙන් ඇතිවෙන දේ. මේක තමයි නගරබද ජීවිත ගම්බද ජීවිත, කාර්යශීලී ජීවිත වගේ දේවල් යනකොට අද ලෝකේ ගොඩාක්ම සාකච්ඡා වෙන ප්‍රශ්න වෙලා තියෙන්නේ අවශ්‍යතාවෙත් තියෙනවා. සිටියමක් තියෙනවා මේ යන ගමනේ. කොහොමද අපි මේක අපේ ජීවිතයට සම්බන්ධ කරගන්නේ කියන ප්‍රශ්නේ. ඉතින් මේකෙදී මේ දැන් තියෙන ටික ඉදිරියට වඩාගෙන යනවායි කියන මේ රේඛීය ඉදිරියට යන ගමනට වෙනස් වූ තවත් පැත්තක් අපිට වැඩේ විචිත්‍ර කරගන්න. අපි මේ කරන වැඩේ සුන්දරව කරන්න, ලස්සනව කරන්න, සුගත අපි බුදුහාමගෙන සුගත ගුණේ වගේ හිනහ වෙවීමේ ගමනේ යන්න අවශ්‍ය වෙන පැත්තක් ගිය පාර ධර්ම දේශනාවත් අරගෙන මතු කරගමු කියලා තමයි මම හිතන්නේ අද ධර්ම දේශනාදි කරන්නේ. ඒ මොකද්ද අපි අර නීවරණ ධර්ම තේරුම් ගන්න අරමුණක හිත පැවැත්වීම වැඩි වෙලාවක් කරන්න ඕනේ. කීකියාව වැඩි වෙලාවක් ඉන්න ඕනේ. මේ ධර්ම ඇසුරු කරන්න ඕනේ. හම්බ කරන දේවල් තියෙද්දි කියලා වැඩි කරන වැඩි කරන යනකොට අපි ගඟ දිගේ ඉහළට පීනන වැඩ පිළිවෙලක් තියෙනවා. අනිත් ගඟ දිගේ ඉහළට පේනකොට තියෙන ගැටුම් කන්දරාව වැඩි වෙන ස්වරූපයක්. එන්නේ එන්නේ එන්නේ අනිත් ඔක්කොම ගංගික පහළට යන්න හදනවා අපිවත් පීරගෙන පරයගෙන. එතකොට අපිට සිද්ධ වෙනවා ගංගික ඉහළට යන්න. ආන්නේ වැඩපිළිවෙලේදී ඇතිවෙන මේ ගැටුම් ප්‍රමාණය යෝගාවචර ගැටුම් කියලා කියයක්. භාවනා ජීවිතයේ ඇතිවෙන ප්‍රධානම ප්‍රශ්නයක්. අන්නේ ප්‍රශ්නේදී අපි ඒ ගැටුම් ප්‍රමාණය අඩු කරගෙන අපේ වැඩපිළිවෙල බාධා නොකරගෙන යන්න නම් මේකට මේ Tamange ගුණධර්ම සංගවාගෙන යාම කියන එක තමයි කියන්න තියෙන උත්තරේ. මේ වැඩ කරන බව කාටවත් නොදැනෙන්න අනිත් සියල්ලගේ මේ අවශ්‍යතාවයන් වලට කිසිදාවසක විරුද්ධ නොවි වෙන විදිහකට කියන අපේ ශ්‍රමණ ජීවිතය ගැන කතා කරන සර්වඥාන්සේ පෙන්ලා තියෙන මේ සාමීචි ප්‍රතිපන්න ගතිය. අපි ජීවත් වෙන සමාජයේ සාමීචියක් තියෙනවා. ඒ කියන්නේ දැනට එළඹිච්ච සම්මුතියක් තියෙනවා. අන්නේ සම්මුතිය මොනම ආකාරයකින් කරනම පේන්න තියන්නත් එපා, කඩන්න යන්නත් එපා. මේ සම්මුතිය තුලින් අපිට මේ යන ගමනට අනන්තවත් ඉඩ ගන්න. උපමාවට කියනවා අර සැප දුක් දෙක වැඩි කරන වැඩපිළිවෙලක ඉන්න ලෝකයා තුල ඒගොල්ල මෙතෙක්කල් තාම නොදැක්ක ලෝකයා තාම නොදැක්ක අදුක්කම සුඛය අපි ප්‍රධාන කරගන්න. ලෝක සංකීර්ණ සමාගම් වල කොච්චර දෝ සැප වැඩි කරන දුක අඩු කරන ඒගොල්ල ව්‍යවස්ථා හදනකොට එකකටවත් විරුද්ධ වෙන්නේ නැහැ. අපේ ගමන නිතරම කල්පනා කරන්නේ අදුක්කම සුඛය තුලින් යන. අන්න ඒ වගේ මේ ලෝකයේත් එක්ක වැඩ කරනකොට මේ සාමීචිය දන්නවනම්, ඒත් ඇඟේ රුචි අරුචිකම් දන්නව මොකක්ද එතන තියෙන තියෙන කාලසටහන කොහොමද වැඩ කරන්නේ කියලා දන්නවනම් ඒක ඉගෙන ගන්නවා කියලා කියන්නේ ඒගොල්ලන්ගේ තියෙන මෝඩකම හෝ වැරදි ප්‍රතිපදාව අනුමත කරනවා කියන එකමයි කියලා හිතන්න නරකයි. අපි සාමීචි ප්‍රතිපන්න වෙන්නේ. අපි මේ බහුජන මතයට ගරු කිරීමක් කරන්නේ. ඉතින් ඒක සරුවත්ෙන් මහන්සි තවත් ලස්සන වචනකින් පෙන්නන දේ තියෙනවා අපන්නක ප්‍රතිපදාව කියලා. ඒක හරිම අමාරුයි අපන්නක වචනේ තාම නෑ හරි හොඳ අර්ථ විග්‍රහයකට ඇවිල්ලා. නමුත් ඒකට ආරක්ෂාකාරීව අටුවාවේදී විග්‍රහ කරන්නේ අවිරෝධ ප්‍රතිපදාව. මොනම දෙයකටවත් සිද්ධ වෙන්නේ නැහැ. කවුරු රැවිලා මේක කිව්වනම් ආවඳයි මම මේක ඔබතුමා මෙහෙම කිව්වයි කියලා බාර ගන්නම් කියලා. කියන්නේ පුද්ගලයා බාරගත්තෙත් නැහැ ප්‍රතිපත්ති බාරගත්තෙත් නැහැ. මේ පුද්ගලයාට ගරු කිරීමක් කරා. ඒ මට හම්බුණා ඔය ආරණ්‍ය ප්‍රතිපදායින් දෙක හම්බු කෙනෙක්. ඒ හම්බු උගාකරට මේ අපි සාමාන්‍යයෙන් කාන්තාවන් අතර කතා කරනකොට කියන පිටිමුව දැනගන්න ඕන ගෑනු කතාව ඔය ගෑනුගේ තියෙන රහස් කියලා જાතියෙත් කියනවා. ඒ වගේම හාමුදුරන්ගෙත් තියෙන රහස් වගේ. පැවිද්දේ තියෙන රහස් වගේ. ඉතින් කවුරුන් අතට තියෙනවා. ඒ හැම වෙලාවෙම එක්කිනුට ඒ රහසක් කොකසක් ආපුවාම එයාට භාවනා කරන්න බෑ. ඒක කියලා තියෙන බුදුචානන්ත ඔබ හංගගෙන ඉන්න එපා. හංගන් ඉව සාසන වෙන කාටද කියවන්න. ඒක දන්නවනේ කියපු එක්කනාගේ දැන් ඔන්න හිත කොකිට වෙනවා. ඔක කියත් බෑ. හිතේල කියනවා අනේ මේක නොකිය බෑ කියන්න. හැබැයි මං කිව්වයි කියලා කියන්න එපා කාටවත් මෙන්න මේ මේකක්වත් තියෙනවා කියලා. ඉතින් අර හංගෝ ගාවට ගොඩක් එනවලු මේ ජාතිව අනුන්ගේ කුණු කන්දල් ගෙනල්ලා හලනවා. ඉතින් ආහඳුර කියන්නේ ඒ ආහඳුර ප්‍රතිපදින තව කෙනෙකුට කියන මට කියන්න එපයි කියලා මෙහෙම එකක් කිව්වයි කියලා කියනවා. ඉතින් ඒ ආහඳුර කුරුමුඩ විතරම හලනවා. හැබැයි කියනකොට පෙරේ ඉස්සරහින් පස්සේ වරහන් දෙකක් දානවා. එයාට කියන්න එපයි කියලා කිව්වා. හැබැයි මට මෙහෙම කිව්වා. එහෙම කිව් කරන්න බෑ. ඒක සාමිච්ච කැඩෙන්නෙත් නෑ, විරුද්ධ වීමක් වෙන්නෙත් නෑ, ආන්දරෝගාව වැඩි කුණුණට වැඩි එකතු වෙන්නෙත් නෑ. මොකද මේකෙදී ඒ අවිරුද්ධ ප්‍රතිපදාව එහෙම නැත්නම් මේ අපන්නක ප්‍රතිපදාව සාමීචි ප්‍රතිපන්න බතිය තවත් වචනයක් තියෙනවා අරණ ප්‍රතිපදාව කියලා. රණ කියලා කියන්නේ ගැටුම්. යුද්ධයට අරණ ප්‍රතිපදාව. මොන්නෙම දෙයකටවත් ගැටුමකට මැදිහත් වෙන්නේ නැහැ. ගැටුම් තියෙන හුද්ද ගැටුම් තියෙන තැනකටලා මැදට වෙලා ඉන්නේ. කිසිම දෙයකට සැලෙන්නේ නැති. මේක අතින් බලනකොට ඒ සර්වඥාහන්සේගේ ජීවන දර්ශනය උන්වහන්සේ පෙන්ලා තියෙන නිදර්ශනය බලනකොට මේ සාරාසං